තෙරුවන් සරණයි සම්ප්‍රදායෙන් බෞද්ධයා පුරුදු වෙලා ඉන්න වෙසක් සැරසිලි ගැන නෙමෙයි ඇත්තටම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම බෞද්ධ වුණ ඔබ වෙසක් සමරන්න දන්නවද කියන කාරණය ගැනයි අපි අද ඔබට පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූන් වහන්සේ. උන්වහන්සේ ලෝකයට පෙන්වා දුන් ධර්මය උන්වහන්සේගේ පෞද්ගලික දැක්මක් හෝ දර්ශනයක් නෙමෙයි. ඒක උන්වහන්සේගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කළේ ස්වභාවිකව පවතින සත්‍ය ස්වභාවය. විශ්වයේ සනාතන සත්‍ය. ඒ සත්‍ය බුදුරජාණන් වහන්සේ කෙනෙක් හොයාගත්තත් නැතත් මේ ලෝකේ පවතිනවා. සදහටම පවතිනවා. හැමදාම පවතිනවා. ඒ සත්‍යයේ යථා ස්වභාවය සොයාගෙන ලෝකෙට විවෘත කිරීම තමයි සම්මා සම්බුදු කෙනෙකුන්ගේ කෘත්‍ය වෙන්නේ. අන්න ඒ නිසායි බුදු දහම බුද්ධ ධර්මය කියන එක ආගමක් නොවෙන්නේ. ඔබ මේකට එකඟ නොවේවි. නමුත් ඇත්තටම බුදු දහම කියන්නේ ආගමක් නෙමෙයි. ඒක ඔබ විශ්වාස කළත් නැතත් ඒක හැමමයි. මේක ධර්මයක්. මේක ධර්මතාවයක්, ස්වභාවයක්. ඒ අතා ස්වභාවය හොයාගත්තු අසහාය ශාස්ත්‍රූවරයා තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. එතකොට එහෙනම් අපි උන්වහන්සේ සරණ යායුත්තේ කුමක් සඳහාද? කුමක් වෙනුවෙන්ද අපි උන්වහන්සේ සරණ යන්න ඕනේ? ඒ තමයි උන්වහන්සේ දැකගෙන දැනගෙන ලෝකෙට විවර කරපු විවෘත කරපු පෙන්වා දීපු මේ ධර්මතාවය මේ විශ්වීය ධර්මය තේරුම් ගැනීමට තමයි අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේ සරණ යුත්තේ සරණ යනවා කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එකම නෙමෙයි උන්වහන්සේ යමක් පෙන්වා දුන්නද අන්න ඒ දේ කරන්න අපි ලෑස්ති අපි සූදානම් වෙනවා උන්වහන්සේ දේශනා කරපු දේ අනුගමනය කරන අපි උන්වහන්සේව මාර්ගෝපදේශකයෙක් විදියට බාර ගන්නවා. මෙන්න මේක තමයි සරණ යනවා කියන්නේ. ඉතින් අපි දැන් බලමු මේ වර්තමාන බෞද්ධයා ගැන අද ඉන්න බෞද්ධයා සමහර විට ඔබත් මේ කාණ්ඩයට ඇතුළත් ඇති. මේ යථාර්ථය දැනගෙනද බෞද්ධයෙක් වෙලා තියෙන්නේ ඇත්තටම. නැත්නම් සම්ප්‍රදායෙන් ඔබේ ඔළුවට දාපු දේවල් නිසා හෝ අම්මා තාත්තා බෞද්ධ වුණු නිසා ඔබ බෞද්ධයෙක් වෙලාද කියලා අපි දැන් චුට්ටක් කල්පනා කරලා බලමු. ඇත්තටම අද මිනිස්සු බෞද්ධයෝ වෙලා තියෙන ක්‍රමයට කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. උප්පැන්න සහතිකයට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා බෞද්ධ වුණ පළියට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. පරම්පරාව බෞද්ධ වුණ පළියට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් භාග්‍යවතුන් වහන්සේගේ ඥාතීන් තමයි ඔක්කොටම කලින් බෞද්ධයෝ වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්නේ. නමුත් එහෙම උනේ නැහැ. වරද්ද ගන්න එපා බෞද්ධකම කියන එකේ අර්ථය. ඉතින් දැන්වත් ඔබ ඇහැරෙන්න ඕනේ. සාගරයේ මතුපිට දැකලා කවදාවත් අපිට සාගරයේ ගැඹුර ගැන කියන්න බෑ. අපි සාගරය දැක්ක කියන්න බෑ. ඒ නිසා බෞද්ධයෙක් වෙන නියම ක්‍රමය සැබෑ ක්‍රමය මොකක්ද කියලා දැනගෙන ඔබ බෞද්ධයෙක් වෙන්න. ඉතින් මේ සැබෑවටම බෞද්ධකම කියන එක මේ සම්ප්‍රදායෙන් බෞද්ධයෙක් වෙන එක නෙමෙයි. මෙන්න මේ සම්ප්‍රදායෙන් බෞද්ධ වුණ අය, උපැන්න සහතිකයට බෞද්ධ වුණ අය වෙසක් සමරන ආකාරය ගැන දැන් ඔබට අදහසක් ගන්න පුළුවන්ද? චුට්ටක් හිතලා බලන්න. අද මිනිසුන් කොහොමද මේ වෙසක් දිනය භාග්‍යවතුන් වහන්සේ උත්පත්තිය ලැබපු දිනේ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණෙන දවස උන්වහන්සේ පරිණිර්වාණ ධාතුවට පැමිණි දවස මේ දවස ඔබ සමරන්නේ බෞද්ධයා සමරන්නේ කොහොමද කියලා ඔබට අදහසක් ගන්න පුළුවන්ද අද භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටියානම් උන්වහන්සේ මොනවා හිතයිද මොනවා දේශනා කරයිද ඇත්තටම අපි කොහොමද නියම ආකාරයෙන් නියම බෞද්ධයෙක් විදිහට මේ වෙසක් දවස සමරන්නේ එහෙනම් ඒකට තියෙන එකම එක ක්‍රමයයි තියෙන්නේ ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීපු දේ ඔබ දකින්න යන කෙනෙක් උන්වහන්සේ ලෝකෙට විවෘත කළ දෙය වටහා ගන්න දකින්න දැනගන්න යන කෙනෙක් විදිහටයි අපිට මේ සැබෑවටම බෞද්ධයෙක් විදිහට වෙසක් දිනය සමරන්න තියෙන්නේ. ඉතින් මම ඒකට පුංචි ක්‍රමයක් පුංචි අදහසක් ඔබට දෙන්න හිතුවා අද වෙසක් දවස නිසා. සාමාන්‍යයෙන් බෞද්ධයා බුද්ධානුස්සති භාවනාව වඩනවානේ. සෑම බෞද්ධයෙක්ම වගේ මේ ගැන දන්නවා. ඉතින් ඔබ කොහොමද බුද්ධානුස්සතිය වඩන්නේ? බුද්ධානුස්සති භාවනාව කරලා තියනවාද? සාමාන්‍යයෙන් කරන්නේ බුදුගුණ ගැන හිත හිතා ඉන්නවා. නැත්තම් බුදු ගුණවල තේරුම් කල්පනා කර කර ඉන්නවා. නැත්තම් මිහිරි හඬින් සජ්ජායනා කරනවා. ඔය වගේ දෙයක්නේ අපි දන්නේ බුද්ධානුස්සති භාවනාව විදිහට. හොඳයි අපි මේ බුද්ධානුස්සති භාවනාවට ගන්න උන්වහන්සේගේ බුදු ගුණවල පළවෙනි ගුණය අරහං ගුණය අපි අරගෙන බලමු. මොකක්ද මේ අරහං ගුණයේ තේරුම? ඔබ දන්නවද ගැන? ඇත්තටම අරහං ගුණයට තේරුම් ගොඩාක් තියෙනවා. මං මේ විස්තර කරන්න ගන්න මේ වෙලාවේ එක කාරණයක් විතරයි. ඒක ඔබ දන්න ගොඩාක් ප්‍රසිද්ධ තේරුමක්. ඒ තමයි අපි අහලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පව් කළේ නෑ කියලා. මේ නිසා උන්වහන්සේට අරහං කියලා කියනවා කියලා අපි දන්නවා. ඉතින් ඇත්තටම මොකක්ද මේකේ තේරුම මේ රහසින්වත් පව් කළේ නෑ කියන්නේ? 100%ක් අවංකයි නිර්ව්‍යාජයි අව්‍යාජයි කියන එක. වංක වෙන්න සිතුවිල්ලක්වත් උන්වහන්සේට පහළ වෙන්නේ නෑ. ඇත්තටම උන්වහන්සේට රහසින්වත් පව් කරන්න ඒ හැඟීම වෙන්නේ නැති දෙයක්. මොකද උන්වහන්සේගේ මනස අති පාරිශුද්ධයි. ඉතින් උන්වහන්සේ ළඟ යම්කිසි කෙනෙක් ළඟ වංකකම කියන එක තියෙනවා නම් තමයි අවංක වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඔබට මං කියන එක තේරෙනවා ඇති. අපි රහසින් පව් නොකර ඉන්න උත්සාහ කරන්න ඕනේ රහසින් පව් කරනවා නම් තමයි. ඇතරම් භාග්‍යතුන් වහන්සේට රහසින් පව් කිරීමේ වංකකමක් ඇත්තේම නැහැ. ඉතින් රහසින්වත් පව් කරන්නේ නැහැ කියන එක අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. අවංකකම කියන්නේ බුදුරජාණන් වහන්සේ තමයි. බුද්ධත්වයම තමයි. අව්‍යාජකම කියන්නේ බුද්ධත්වයම තමයි. අමුතුවෙන් එය හදාගත යුතු නෑ. බුදුරජාණන් වහන්සේ අව්‍යාජත්වයේ අවංකත්වයේ නිර්මාණයක්. ඉතින් එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් අපි යන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ගිය මඟ නම් උන්වහන්සේ අවබෝධ කර දේ තේරුම් ගන්න නම් උන්වහන්සේ පෙන්වා දුන්න පෙන්වා දුන්න ලෝකේ සනාතන සත්‍ය දැක ගන්න නම් අපි යන්නේ අපි කරන්න ඕනේ මේ අරහන් ගුණය අපි තුල ඇති කර ගැනීම නෙවෙයිද ඒක නෙමෙයිද නියම බුද්ධානුස්සතිය බුදුරජාණන් වහන්සේ ළඟ රහසින් පව් කිරීමේ ස්වභාවයක් තිබුණේ නැහැ. උන්වහන්සේ ස්වභාවයෙන්ම අවංකයි. එහෙනම් අපි බුදුන් සරණ යනවා කියන්නේ උන්වහන්සේ පෙන්වා දීපු මඟ යනවා කියන්නේ අපිත් මේ රහසේවත් පව් නොකරන ගතිය රහසේවත් පව නොකරන ස්වභාවය, අවංක ස්වභාවය, අව්‍යාජ ස්වභාවය අපි තුලත් ඇති කර ගැනීමට උත්සාහ ගැනීම නොවේද නියම බුද්ධානුස්සතිය කියන්නේ. දැන් ඔබ ඔබේ හදවතින් අහන්න. අපි ළඟ තියෙනවා ඇත්තටම දැනටමත් වංකකම්, කපටිකම්, ව්‍යාජ ගති, බොරුව, රැවටීම, රහසේ පවු කරන ගති අපි ළඟ තාමත් තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ අන්නේ දේවල් වලින් අයින් වෙන්න, ඉවත් වෙන්න උත්සාහ ගැනීමයි. ඉතින් අපි අනන්තවත් රහසේ පවු කරන ගමන්, වංකකම් කරන ගමන්, කපටිකම් කරන ගමන් අපි කොහොමද රහසින්වත් පවු නොකළ ස්වභාවයෙන්ම අවංක බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහින් නිවන ඉල්ලන්නේ. ඒක වෙන්න පුළුවන් දෙයක්ද? අපි ළඟ අවංකකම නැතුව වංකකමින් කපටිකමින් රහසේ පව් කරන ගමන් රහසින්වත් පවු නොකළ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහින් නිවන ඉල්ලනවා. ඔබේ හදවතට කතා කරලා බලන්න මේක වෙන්න පුළුවන් දෙයක්ද කියලා. වෙන්නේ නැහැ. ඉතින් ඔබට ඇත්තටම අවංකවම නිවන අවශ්‍යයි නම් ඔබට සැබෑම බෞද්ධයෙක් වෙන්න අවශ්‍යයි නම් උත්සාහ කරන්න මේ රහසේ පවු කරන ස්වභාවය ඔබේ මනසින් අයින් කරන්න. තමන් කොයිතරම් රහසේ පවු කරනවද කියලා තමන් දිහාට එබිලා බලන්න. ඒක අවංකව බාර ගන්න. තමන්ගේ වරද බාර ගන්න. මං මෙන්න මේ තැන්වලදී නම් අවංක නැහැ. රහසේ පවු කරනවා. එතකොට තමයි ඔබට පුළුවන් වෙන්නේ රහසින්වත් පවු කරන ස්වභාවයෙන් ඔබට අයින් වෙන්න, අවංක බවටපත් වෙන්න, අව්‍යාජ බවටපත් වෙන්න ඔබට පුළුවන් වෙන්නේ එතකොටයි. ඉතින් ඇත්තටම මේ දේ දකින්න මේ දේ සිද්ධ වෙන්න ඔබ ළඟ තියෙන්න ඕනේ ප්‍රධාන ගුණයක් තියෙනවා. ඒ තමයි ඔබ සතිමත් බව පුරුදු කළ යුතුයි. සිහිය කියන කාරණය පුරුදු කළ යුතුයි. ඇයි ඒ? එතකොට තමයි ඔබේ මනස රහසේ පව කරන්න පෙළඹෙන හැටි ඔබට පේන්න ගන්නෙ. ඔබේ මනස වංක වෙන හැටි, ව්‍යාජ වෙන හැටි ඔබට පේන්නේ සතිමත් බව තිබ්බොත් විතරයි. ඔබ ඔබ පැත්තට අවධානය යොමු කළොත් විතරයි. ඔබ ඔබත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තොත් විතරයි. ඔබ ඔබ කවුද කියලා හඳුනා ගන්න උත්සාහ කළොත් තමයි ඔබට ඔබේ වරද පේන්නේ. ඒකට සතිමත් බව අවශ්‍යයි. සිහිය අවශ්‍යයි. අපි ඒ ගැන වෙනම වීඩියෝ පෙළක් කරගෙන යනවා. ඔබට පුළුවන් එයින් තොරතුරු ලබා ගන්න. එතකොට මේ විදිහට දැක්කහම තමයි අපිට පුළුවන් වෙන්නේ මේ රහසේ පවු කරන ස්වභාවයෙන් අයින් වෙන්න. එතකොට ඔබට පුළුවන් නම් මේ වෙසක් දවසක රහසේ පවුන කරන අවංක හිතක් උපදවාගෙන අව්‍යාජ කමින් සරසවාගත්තු ඔබේ හිත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඒක තමයි අද දවසේ ඔබට කරන්න පුළුවන් උතුම්ම වෙසක් සැරසිල්ල. ඒක ලෝකෙට නම් පේන්නේ නැති වෙයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේට පේනවා. ඒක විශ්වාස කරන්න. නමුත් ඔබ අද දැනට කරන සැරසිලි නම් භාග්‍යවතුන් වහන්සේට පේන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ හැම බුදු ගුණයක්ම තියෙන්නේ Taman තුල උපදවා ගන්නයි. ඊතුරු බුදු ගුණත් මේ විදිහට ඔබ තේරුම් ගත යුතුයි. Tamanගේ හිතට, හදවතට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්නේ එතකොටයි. ඔබේ හදවත බුදු කුටියක් වෙන්නේ එතකොටයි. ඔබ මේ විදිහට පුහුණු වුණොත් අද වර්තමානයේ කෑ ගහනවා වගේ රණ්ඩු වෙනවා වගේ මේ බුද්ධ ධර්මයේ බුදුදහම විනාශ කරන්න පුළුවන් වේවිද කාටවත්ම කාටවත් මේක කරන්න ලැබෙන්නේ නැහැ. මොකද ඔබ ඔබේ හදවතේ ඒ ධර්මය උපදවගෙන ඉවරයි. ඔබේ අන්තිම හුස්ම පොද මේ විශ්වයට එකතු වෙන දවසට ඔබ මේ ජීවිතෙන් අයින් වෙනකොට ඔබ ළඟ තිබුණු ඒ ගුණය ඔබ ඊළඟ ආත්මයටත් රැගෙන යනවා. ඔබේ අන්තිම හුස්ම පොත දක්වාම ඔබ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂාවට උරදුන් කෙනෙක් වෙනවා. ඇත්තටම Taman තුල මේ ධර්මයේ උපදව ගන්නවා නම් මේ ලෝකේ කිසිම දෙයකට බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විනාශ කරන්න. මොකද ඔබ දැනටමත් ධර්මයේ බවට පත් වෙලා ඉවරයි. නමුත් අපි අද කරන්නේ මොකක්ද? Taman ධර්මයේ බවට පත් නොවි බාහිරින් එන බාධක නවත්තන්න උත්සාහ කරනවා. මේක නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. මේක නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඔබ ධර්මයේ බවට පත් වෙනකොට මේ ලෝකෙ කිසිම දෙයකට බෑ මේ ධර්මය විනාශ කරන්න. මොකද ඔබ තුල ධර්මයේ ජීවමානයි. මෙන්න මේක තමයි ඇත්තටම නියම ක්‍රමය. සාසනය බුදුදහම රැක ගන්න තියෙන. ඔබේ හදවතේ උපන් ගුණය කාටවත් පුළුවන් ද විනාශ කරන්න? කාටවත්ම බෑ. ඔබේ හදවතේ උපන් ගුණය විනාශ නොවි තියෙන තාක්කල් බුදුදහමත් රැකෙනවා. සාසනයත් රැකෙනවා. ඒ නිසා මේ ලෝකයේ හටගන්න රැලි වලට හසු වෙන්න කලින් නුවණින් කල්පනා කරලා බලන්න. කරන්න තියෙන දේ පැත්තක තියලා අනවශ්‍ය දේවල් කරන්න යෑමෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම ධර්මයේ විනාශ වීම විතරමයි. ඔබ ඒ ශාසනය ධර්මයේ විනාශ වෙන්න උරදුන්නු කෙනෙක් වෙනවා එතකොට. කරන්න තියෙන දේ කරන්නේ නැතුව අනවශ්‍ය දේවල් කරන්න ගියාම තමයි ඇත්තටම ධර්මයේ විනාශ වෙන්නේ. ඉතින් මැරෙන්න කලින් ඒ ශ්‍රේෂ්ඨ ධහම සුරගෙන තැනට කටයුතු කළ කෙනෙක් විදිහට ඔබට මැරෙන්න ඕනි නම් ඒ දහමින් ඔබේ හිත සරසවා ගන්න. ඒ ධර්මයෙන් ඔබේ හිත සරසවාගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්මය ඔබේ හදවතේ උපදවාගෙන ඔබම ධර්මයේ බවට පත් වෙලා ඔබේ හදවත භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න. ඒක තමයි ඇත්තටම නියම වෙසක් සැරසිල්ල වෙන්නේ. තෙරුවන් සරණයි.